සත්තිමානි වික්කවේ බලානි කතමානි සත්ත සද්ධා බලං විරිය බලං හිරි බලං ඔත්තප්ප බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලන්ති ඉමානි කෝ වික්ඛවේ සත්ත බලානි තීති පින්වන්ත සබ්‍රමචාරින් වහන්සේ පින්වන්ත තපස්වරයනි පින්වන්ත යෝගාචර වූ ස්වේසිනි අද මේ සන්ධ්‍යා භාගයේ මේ සියලු දෙනාම සදී පෑදී සිටින්නේ තමන් තමන් විසින් මේ පුරාගෙන ප්‍රතිපදාවේ අංගයක් හැටියට දිනපතා පැවැත්වෙන ධර්ම දේශනාවක් පැවැත්වීමටයි මේ ධර්ම දේශනාව සඳහා අප විසින් තෝරාගත්තේ විත්තත සත්ත බලසුත්ත කියන අංගුත්තර නිකායේ සත්තක වග්ගයේ සූත්‍රයක් මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා ක්‍රාන්තියේ දුනේ ප්‍රතිපදා පූර්වක සංඝයා වහන්සේලාට කමන් වහන්සේලාගේ පිළිවෙත් පුරා ගැනීමට අවශ්‍ය කරන ධර්මතා පිළිබඳ වටහීමක් ලබා දෙන්න. දැන් මේ පින්වත් පිරිස මේ විදිහටම සුපුරුදු ජීවිත වලින් ඈත් වෙලා කාර්ය බහුල සමාජශීලී ඒ ක්‍රියාපටිපාටින්ගෙන් ඈත්ව අරඤ්‍යගතව විවේකීව හුද කලාව පිළිවෙතේදී සිටිනේ. එනිසා මේ අවස්ථාවේදී අපි මේ තෝරාගත් සූත්‍රය බොහොම දෙනෙක් දන්න ඊ타මත්ම සරල නිතර මහන සූත්‍රයක්. සද්ධා බලං විරිය බලං හිරි බලං ඔත්තප්ප බලං සති බලං සමාධි බලං පඤ්ඤා බලන්ති මේ බල පහක් පිළිබඳව හතක් පිළිබඳවයි බුදුරයන් වහන්සේ මේ සූත්‍රයේ දේශනා තියෙන්නේ සාමාන්‍ය වශයෙන් මේ බල පිළිබඳව දේශනා කරද්දී ඉන්ද්‍රිය ධර්ම පහකුත් ඒවාම බල ධර්ම පහක් හැටියටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කර තියෙනවා. නමුත් මේ සූත්‍රයට එකතු වෙනවා හිරි බලයත් ඔත්තප්ප බලයත් කියන බල දෙකක්. සද්ධා, විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම වලට අමතරවයි හිරි බලය සහ ඔත්තප්ප බලය මේ සූත්‍රයේ සඳහන් කරන්නේ. අපි කෙටියෙන් සලකා බලමු මොනවද මේ බල කියන කාරණා ටික. කතමංච වික්කවේ සද්ධා බලං. කුමක්ද මහණෙනි සද්ධා බලේ? දෙවික්කවේ ආර්ය ශාවකෝ සද්දෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධි. මහණෙනි මේ ශාසනේ මේ ආර්ය ශ්‍රාවකයා විසින් තථාගතයන් වහන්සේගේ මේ සම්මා සම්බෝධිය පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න. ඔහු තුල තියෙන ආර්ය ශ්‍රාවකයා තුල සද්දෝ හෝති සද්ධාති තථාගතස් බෝධි. ඔහු සද්ධාවන්තයි. සද්ධාව ඇති කරගන්නවා තථාගතයන් වහන්සේගේ බෝධිය පිළිබඳ. බෝධිය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ අන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නැත්තම් සත්‍තික සබෝධිපාක්ෂික ධර්ම පිළිබඳ මේ ආර්ය ශ්‍රාවකයා සද්ධාව ඇති කරගන්න. නමුත් පින්නතුනේ බුදුරයන් වහන්සේ මේ ගාථාවේදී පෙන්නනවා කොහොමද මේ සද්ධාව ඇති කරගන්නේ? මොකද්ද මේ සද්ධාව තථාගතයන් වහන්සේ කෙරෙහි පවත්වන්නේ? ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඥාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකහිත අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවා අපි හැම කෙනෙක්ම දන්න මේ ගාතාව පුංචි ළමෙක් පවා දන්න ගාතාව නමුත් මේ ගාථාවේ තියෙන ශක්තිය මේ වැදගත්කම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අපි සෑම දෙයක්ම ආරම්භ කරන්නේ මේ තිවිස්සෝ භගවා කියන ගාථාවෙන්. මගේ භාග්‍යවතුන් වහන්සේද මෙසේ අරහන් මනසේක මේ මිනිසුන්ගේ පූජාවට සුදුසු වනසේක අරහන් වශයෙන් සඳහන් වේ. නිසා බුදුරජාන් වහන්සේ පිළිබඳව අපි මේ ගාථාවේ තේරුම් දැනගෙන මේ නමයක් වූ තථාගත සම්මා සම්බුදුරයන් වහන්සේගේ ගුණ සිහි කරමින් හිතට ගනිමින් මේ ගාතාව අපි සජ්ජායනා කරනවා නම් සද්ධාව උපදිනවා. එතකොට මේ සද්ධාව තමයි මේ තථාගත ශාසනයේ තියෙන ප්‍රධානම බල කණුව. සද්ධාව තමයි ආරම්භය. සද්ධාව කියන්නේ විශ්වාසය භක්තිය පිළිගැනීම ගෞරවය ඒ නිසා අපි තුල තථාගතයන් වහන්සේගේ මේ අරහදී ගුණ නමේ පිළිබඳව හොඳින් දැනගෙන ඒ සජ්ජායනා කරනවා නම් තවදුරටත් කියනවා නම් ඊට වඩා ඉදිරියට ගිහින් එක එක ගුණයක් මුල් කරගෙන බුද්ධානුස්සති භාවනාවේ යෙදෙනවා නම් යම් කිසි කෙනෙක් මේ තථාගතයන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව උපදිනවා. ඒ නිසා මේ ගාථාවේ සඳහන් වෙන එකක් පාසා විස්තර කිරීම මම හිතන්නේ අවශ්‍ය නැහැ මේ සෑම සියලු දෙනාම මේ ගාථාව පිළිබඳ දන්න නිසා. එහෙනම් පින්නතුනි අපි නිවන් දැකීම පිණිස මේ පිළිවෙත් පුරන නිසා අපි බලන්න ඕනේ අපි තුල මේ සද්ධාව තියනවාද කියලා. සද්ධාව නැති කෙනාට පින්නතුණි මේ මාර්ගය සම්පූර්ණ කරන්න කොහෙත්ම බෑ. අපි කොච්චර සත්‍ය සම්පන්න වුණත් අපි කොච්චර සතිය වැඩුවත් අපි වීර්යය වැඩුවත් මුළු දවස පුරා අපි වාඩි වෙලා එහෙම නැත්නම් සක්මන් කරමින් භාවනා යෝගීව සිටියත් සද්ධාව අඩු නම් පින්නතුනි ප්‍රඥාව වැඩෙන්නේ මොකද සද්ධාවත් ප්‍රඥාවත් එක සමානව වැඩෙන ධර්මතා දෙකක් විය යුතුමයි. ඉන්ද්‍රිය ධර්ම සමතාවයෙන් පවතින්නේ නැත්නම් ශ්‍රද්ධාවට ප්‍රඥාවත් විරියට හා සමාන සමාධියත් මේ සියල්ල පාලනය කරන අනුග්‍රහ කරන සතියත් හරියට පැවතුනේ නැත්නම් අපිට අපේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම මේ සද්ධාව උපදවා ගන්න ඕනේ. ඒ නිසා දවසේ ආරම්භයේදී ස්වල්ප මොහොතක් හෝ බුදුගුණ සිහි කරනවා නම් අන්නේ බුදුගුණ සිහි කිරීම අඩුතරමින් සජ්ජායනාවක් හැටියට ගාතාවක් හැටියට Taman සිහිපත් කරනවා මේක පින්නතුණි Tamanට උපකාර වෙනවා සද්ධාව වඩා ගන්න. සද්ධාව නිසා තමයි අපි කල්යාණ මිත්‍රයන් වහන්සේලා කෙරෙහි නැඹුරු වෙන්නේ. සද්ධාාවක් නැත්තම් අපි කල්යාණ මිත්‍යයන් වහන්සේලා අදසිට නැඹුරු වෙන්නේ නැහැ. එහෙම නැඹුරු වෙන්නේ නැත්තම් අපිට ධර්මය අහන්ට අවවාද අනුශාසනා ලබන්නට හැකි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය කරනම කාරණා කීපයක් මේ ගාථාවෙන් සඳහන් වෙන සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. නිසා පින්නතුනි විශේෂයෙන්ම මේ බුද්ධානුස්සති භාවනාව කිරීමෙන් පවා මේ යෝගාවචරීන්ට නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් බව ධර්මයේ සඳහන් වෙනවා. වෙන කිසිම භාවනාවක් නොකර බුද්ධානුස්සති භාවනාව කළා නිවන් අවබෝධ කරගන්න පුළුවන්. සෑම භාවනාවක්ම තියෙන්නේ පින්නතුනේ නිවනට නැඹුරුයි. නිබ්බාන නින්නෝ නිබ්බාන පෝනෝ නිබ්බාන පරියෝසානෝ නිවනට කෙරවර වෙනවා නැඹුරු වෙලා තියෙනවා. එනිසා පින්නතුනේ අපි මේ බුද්ධානුස්සති භාවනාව සුළු කොට සලකන්න හොඳ නැහැ. ඒ වගේම මේ බුද්ධානුස්සති භාවනාව හෝ මේ නවාරහදී ගුණ සිහි කරන තැනැත්තාට පින්නතුනි යෝගාවචරයාට අවශ්‍ය කරන ආරක්ෂාව සම්පූර්ණයෙන්ම සැලසෙනවා. මොකද අපේ භාග්‍යවතුන් වහන්සේ එක් දවසක් මධ්‍යම රාත්‍රියේ විවේකීව වැඩ වෙස්න වෙලාවේ වෛශ්‍රම දිව්‍ය රාජ්‍ය බුදුරයන් වහන්සේ වෙතට පැමිණිලා මේ බුදුරයන් වහන්සේට යක්ෂ පිරිසක් කරගෙන විශාල පිරිසක් කරගෙන ඇවිල්ලා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මේ මගේ යක්ෂයෝ හොඳ අයත් ඉන්නවා පන්සිල් රකින අය ඉන්නවා. ඒ වගේම පන්සිල් කඩ කරන අය ඉන්නවා. අන්න ඒ ඇත්තෝ මං කියන දේ අහන්නේ සේනානි බිම්බිසාර රජුරුවන්ගේ රටේ ඉන්න හොරු රජුරුවන්ට අවතනත නැතුවා වගේම යක්ෂයන්ට අධිපති වුණු මටවත් මේ අය අඩංගු නැහැ. අන්නේ ඒ අය සමහර විට මේ අරණ්‍යගතව ශුන්‍යාගාරගතව රුක්ක මූලව ඉන්න මේ යෝගාවචරින්ට සමහර විට පුංචි පුංචි අවිහිදතා ඇති කරන්න පුළුවන්. අන්නේ ඒ අයට ආරක්ෂාව පිණිස ඒ අයගේ මේ යක්ෂාදීන්ගෙන් වෙන බාධා නැති කර ගැනීම පිණිස මේ ආටා නාටි සූත්‍රයේ මම මේ දේශනා කරන සූත්‍රය සංඝයා වහන්සේලාට උගන්වනු මැනවි කියලා ඉල්ලා හිටියා. මුද්‍රයන් වහන්සේ නිස්සබ්දව පිළිගත්තා. සංඝයා වහන්සේලාට පසු ඒ දේශනා කළා බුදුන් වහන්සේගේ බුද්ධ වචනය. එහි සඳහන් වෙන්නේ බුදුරයන් වහන්සේලා පිළිබඳවයි. සත්විද බුදුරයන් වහන්සේලාගේ ගුණ සඳහන් වෙනවා. ඒ නිසා පින්නතුනේ ආරක්ෂාවක් ලබන්නට අපිටත් මේ බුද්ධානුස්සතිය ඉතාම වැදගත්. සමහර යෝගාවචරීන් භාවනාවේ යෝගීව සිටින වෙලාවට Tamanට නොයෙකුත් රූප පෙනෙනවා සමාධි නිමිති හැටියට. මේ පෙනෙන සමාධි නිමිති සමහර ඒවා භයංකරයි. දෙවියන් ඒ වගේම මිනිස්යන් මල් ආදී දේ ඉරහඳ මේ ආදී සියලු දේ අතරට යක්ෂ නාගාදීන් පවා තිරිසන් භායන්කර සත්වයන් පවා පේන්න පුළුවන්. අන්නේ අවස්ථාවකද පින්නතුනි කිසිම චකිතයක් නැතුව ඒ එන නිමිත්ත නිමිත්තක් හැටියට පිළිගන්ට යෝගාවචරයට ශක්තිය ලැබෙන්නේ මෙන්න මේ බුද්ධානුස්සති භාවනාව නිසා. එහෙම නැත්නම් බුදුගුණ මෙනෙහි කිරීම නිසා. ඒ නිසා පින්නතුනි අපි පළවෙනිම මේ සද්ධා බලය තමා තුළ ඇති කර ගන්න ඕන. ඊළඟ කාරණේ කතමංච භික්ඛවේ විරිය බලං. දෙවික්ඛවේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය තාමවා දල්ල පරක්කමෝ අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසු මේ කියන්නේ පින්නතුනි විරිය බලය පිළිබඳ මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයා ආරද්ධ විරියෝ විහෙරති ආරද්ධ විරිය කියන්නේ උපදවාගත් නගා හිටවාගත් වීරය. කුමක් සඳහාද? අකුසලාන ධම්මාන පහනාය. මේ අකුසල ධර්මයේ ප්‍රහාණය කිරීම පිණිසත් කුසලාන ධම්මාන උපාදාය. උපසම්පදාය. කුසල ධර්මයන්ගේ උපසම්පදාව කියන්නේ නගා හිටවීම පිණිස. තාමා දල්න පරාක්‍රමෝ කෙලස්තවන වැර ඇතිව දැඩිව දුකත් පරාක්‍රම වීරයෙන් යුතුව අනිකිත දූරෝ බහා නොතබූ බර ඇතිව කුසලේසු ධම්මේසු කුසල් දහම් කිරීම පිළිබඳ බහා නොතබූ වීරයක් ඇතිව ඒ නිසා පින්න ඉදම් උච්චති භික්කවේ විරියම් බලන්න එමනම් පින්නතුනේ අපි වීරිය තියෙන්න ඕනේ අපි සෑම සියලු දෙනාටම. වීරිය බලයක් කරගත යුතුයි. ඒ බලයක් වෙන්න පින්නතුනේ සෑම සියලු අවස්ථාවකදීම අපි උත්සාහ කරන්න ඕනේ තමාව යට කරගන්න තියෙන නීවරණ ආදී මැඩගන්ට ඒ වගේම සිතේ පහළවන සංකල්පනා කාම සංකල්පනා අනිකුත් ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා ආදී මේවා යටපත් කරගන්න පහාණය කරන්න වීරියක් අවශ්‍යයි ඒ වගේම තමා යම්සි සීලයක් බින්දෙන්ට එන අවස්ථාවකදී දිවහපාගෙන දත් මිටි කාගෙන හෝ ඒ අකුසලයේ නොකර තමන්ගේ සීලය ආරක්ෂා කිරීමටත් වීරයක් අවශ්‍යයි. මෙන්න මේ විදියට පින්නතුනි අප විසින් උත්සාහ කරන්න ඕනේ නිතර දෙවේලේ ආරද්ධ විරියෙන් යුක්ත වෙන්න ඕනේ. මේ ආරද්ධ විරිය ගැන කතා කරද්දී බුදුරජාණන් වහන්සේ මතක් කර දෙනවා යෝගාවචරයාට. නිවන් දකින්න උත්සාහ කරන ඔබ විසින් කොයි විදියටද පිළිපැදිය යුත්තේ? අවදි වෙන්න ඕන පින්නොතින් උදෑසන. ප්‍රථම යාමේ ආරම්භයේදී අවදි වෙන්න. ගී යෝගාවචරයෙන් දෙක අමාරුයි. නමුත් ප්‍රථම යාමේ ආරම්භය කියන්නේ රාත්‍රී දෙක. එතන ඉඳලා පිළිදැගුම් කර පිරිසිදු වෙලා ඉඳගනිමින් සක්මන් කරමින් උදෑසන තමන්ගේ පින්ඩපාත වේලාව නැත්නම් ආහාර වේලාව එනතේ උත්සාහ කරන්න ඕනේ වීරිය වඩන්න ඕනේ. මෙහෙම වීරිය වඩනවා නම් තමයි පින්නතුනේ Tamanට පුළුවන් වෙන්නේ. ජාග්‍රියාන යෝගිය සම්පූර්ණ කරන්න. නිදි වැරුම් නැතුව සිටිනවා නම් යම්සි කෙනෙක් නිර්වාණය ඊටම ඔහු ළඟට එනවා. ඒ නිසා සෑම කෙනෙක්ම උදෑසන අවදි වූ වේලේ පටන් ආහාර කිස සම්පූර්ණ කර තමන්ගේ පිරිසිදු කිරීම ආදිය සිදු කර යම් වෙලාවක් තමන්ට තියනවා දේ සෑම සියලු වෙලාවම සක්මන් කිරීමටත් පරයන්කගත වීමටත් යොදාගත යුතුමයි ඊළඟට පින්නතුනි දිව ආහාරයෙන් පස්සේ ධර්මයක් වෙලා තමන්ට බත් මතේ තියෙනවා නම් ඒ මදේ නැති කරගන්න බත් මතේ නැති කරගන්න සුළු වෙලාවක් සයනය කරන අදිෂ්ඨානයේ මාගේ මේ මතය එහෙම නැත්නම් මගේ මේ ශරීරයට දැනු කෙඩෙත්තුව පහ වුණාට පස්සේ මා අවදි වෙම්මා කියලා සුළු වේලාවක් සතපෙනවා. ඊයේ සතපුණාට පස්සේ අවදි වීමෙන් පසු තමා විසින් නැවතත් ආරම්භ කරන්න ඕනේ සක්මන් කිරීමත් පරයන්කගත වීමත්. මේ විදිහට රාත්‍රී 10 වෙනතෙක් මධ්‍යම යාමේදී පින්නතුනේ පාදයෙන් පාදයේ ඇද පාදයෙන් පාදයේ ඇද කියන්නේ පින්නතුනි සිංහ සෙයියාවෙන් දකුණුපස ඇලෙන් සතපෙන අතරේ මේ පාදයක එකෝඩ එක තබා ගන්නේ නැතුව එකක් තරමක් ඉහළට අදිනවා නැත්තම් පහළින් තබනවා ඒක තමයි පහසුම සීයාව ඒක තමයි සිංහ සෙයියාව අදිෂ්ඨාන කරලා Taman නැගිටින වෙලාව මා මේ වෙලාවට මගේ ශාරීරික වීඩාව පහවී ගිය විට මා අවදි වෙම්වා කියන ප්‍රාර්ථනාවක් ඇතුව සයනය කරනවා. සයනය කරන්නේ පින්නතුනි වීරයවන්තයා සයනය කරන්නේ නිින්ද ලබා ගැනීමට නෙවෙයි විවේක ගැනීමට පමණයි. ඒ නිසා යම්කිසි වෙලාවක් මේ විදියට විවේක වෙසිට අවදි වූ අවත තමා බලනවා තමන්ගේ ශරීරයේ කොහමද කයට විඩාවක් දැනෙනවද නිදි බරද වෙහෙසද එහෙම නැතිනම් පින්නතුනි යෝගාවචරය අවදිමත් වෙලා නැවතත් දවස ආරම්භ කර මෙන්න මේක තමයි පින්නතුනි ජාගරියාන යෝගයේ වඩනවා කියන්නේ මෙන්න මේකට තමයි පින්නතුනි තමන් වීරය බලය වඩනවා කියන්නේ විරිය බලය වඩන්ට නම් පින්නතුනි අපි අකුසල දහම් ප්‍රහාණය කිරීම පිණිසත් කුසල දහම් වැඩි වීම පිණිසත් අපි අනික්කිත දූරෝ මහා නොතබූ වීරයකින් යුත් වෙන්න දල්ල පරාක්‍රමෝ නිච්ඡන් දල්ල පරාක්‍රමෝ නිතරම දල්වාගත් වීරයක් තියෙන්න ඕන පරාක්‍රමයක් තියෙන්න ඕන ඒ වගේම තාමවා කෙලස් තැවීමේ යෙදෙන්න ඕන මෙන්න මේ කාරණයට තමයි බුදුරජාන් වහන්සේ විරිය කියලා කියන්නේ විරිය බලයක් වෙන්න නම් අපි අපේ පුරුදු විදිහට අපි නිින්දට යටත් වෙනවා බොහෝ වෙලා අපි නිදා ගන්නවා සමහර අයට මේ මානසිකත්වයේ නිසා නිින්ද යනවා සමහර අය හිතනවා නිදාගත්තේ නැත්නම් මේ තරම් වෙලාවක් අපිට නැගිටලා ඉන්න බෑ කියලා සමහර අය හිතනවා මේ වගේම හරියට වේලක් ආහාර ගන්නට බැරි වුණොත් අනේ ඉතින් නම් වැඩක් කරන්න බෑ කියලා. ඒ නිසා මේ විරිය පිළිබඳව Taman හිතන්න ඕන මීට වඩා ගැඹුරින් කුමක් මිනිසද වීරිය වඩන්නේ? කොයි මොහොතක මේ ආස්වාස ප්‍රස්වාසයේ නතර වේද කියන්න බෑ. කොයි මොහොතක ඔබේ හදවත නවතීද කියන්න බෑ. කොයි මොහොතක ඔබ අංශභාග රෝගයෙන් බිම වැටෙයිද කියන්න බෑ. කොයි මොහොතක ඔබගේ මනස විකල් වේද කියන්න බෑ. ඒ නිසා මේ ලබාගත්තා වූ ක්ෂණ සම්පත්තිය ගෙවි යන්නට පෙර ඔබ ඉන්නේ දිදුලන දිය පොතක් වගේ හරියට තනකොළ ගහක් අග කොයි මොහතක හෝ මේක සුළඟින් වැටෙන්න පුළුවන් අවුවෙන් වියලී යන්නත් පුළුවන් ඒ නිසා පින්නතුනි ඉක්මන් කරන්න ඕනේ විරිය බලන්න ඕනේ විරිය බලයක් කරගන්න ඕනේ ඊළඟට කත මංච වික්කවේ හිරි බලං ඉද වික්කවේ අරිය සාවකෝ හිරිමා හෝති ඉරියේති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන ඉරියේති පාපකානං අකුසලානං ධම්මානං සමාපත්තිය ඉදම් මුච්චති භික්කවේ හිරි බලං මේ කියන්නේ පින්නතුනි හිරි බලය අපි දන්නවා හිරි කියන්නේ ලැජ්ජාව හිරියොත්ප්ප කියලා තියෙනවා ලැජ්ජා බය එතකොට මේ කියනවා අරිය ශ්‍රාවකයා මේ මගේ ශාසනයේ හිරිමා හෝති හිරියේති කාය දුච්චරිතේ කාය දුස්චරිතයෙන් ලැජ්ජාවටපත් වෙනවා. වචී දුස්චරිතයෙන් ලැජ්ජාවටපත් වෙනවා. මනෝ දුස්චරිතයෙන් ලැජ්ජාවටපත් වෙනවා. ඉරියති පාපකාණ අකුසලානං ධම්මාන සමාපත්තිය. මේ පව් අකුසල් ලාමක අකුසල් දාම් වලට මෙදිවීම ඇති කර ගැනීම ඒවට සමවැදීම පිළිබඳව ලැජ්ජාවටපත් වෙනවා වෙන්නේ. ඒ නිසා අපි හිරිමා වෙන්න ඕනේ. මොකද මේ හිරියොත් හිරි කියන එකත් ඊළඟට තියෙන ඔත්තප්පය කියන එකත් පින්නතුනි මේ වගේමයි. ගතමංච බික්කවේ ඔත්තප්ප බලං. ඉද බික්කවේ රිය ශාවකෝ ඔත්තප්පී හොති ඔත්තප්පති කාය දුච්චරිතේන වති දුච්චරිතේන මනෝ දුච්චරිතේන ඔත්තපති පාපකාණං අකුසලානං ධම්මානං සමාපත්තිය. එතකොට පින්නතුනි මේ හිරියොත්ප්ප දෙක කියන ලැජ්ජා බය කුමක්කින්ද ඇති කරගන්න ඕනේ? අපගේ කයෙන් යම්කිසි වරදක් වෙනවා නම් දුෂ්චරිතයක් වෙනවා නම් අපි ලැජ්ජා වෙන්න ඕනේ. අපි ලැජ්ජා වෙනවා නම් ඒ විදිහට. ඒ වගේම අපි ලැජ්ජා වෙනවා නම් අපේ වචී දුෂ්චරිතයක් පිළිබඳව. අපි විසින් කියන වචනයකින් යම් වරදක් වෙනවා නම් අපි තනියම ඒ වචනය දිහා බලලා පින්නතුනි සමාජයෙන් වෙන ලැජ්ජාවත් ඒ වගේම තමන්ටම තමන් හිතලා මේ ලැජ්ජාව ඇති කරගන්න ඕනේ. මනෝදුච්චරිතයත් මේ වගේ තමයි. ඒ නිසා පින්නතුනි හිරියොතප්පේ නැති කෙනෙකුට කවදාකවත් පුළුවන් වෙන්නේ නැහැ නිවන් දකින්න. හේතුව හිරියොතප්ප නැති පුද්ගලයාට කවදාකවත් ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ Tamange අසකන නාසය දිව. ඒ වගේම කය ආදී මේ ඉන්ද්‍රිය පහ. මේ ඉන්ද්‍රිය පහ හරියට ආරක්ෂා කරගත්තේ නැත්නම් පාපකාණං අකුසලාණං ධම්මා අන්වාසවේ මේ පව් අකුසල දහම් වලින් යට වෙනවා පින්නතුනි. ඒට වහල් වෙනවා. ඒ නිසා අපිට රාග ద్వේෂ මෝහ ආදී ඇතිවෙන්න නොයෙකුත් පව් අකුසල දහම් ඇතිවෙන්න හේතු වෙන්නේ පින්නතුනි. කයින් වෙන වැරදි, වචනයෙන් වෙන වැරදි, මනසින් වෙන වැරදි පිළිබඳව ලැජ්ජාවක්, බයක් ඇති කරගත්තේ නැත්තම් ඒ නිසා මේ අරිය ශ්‍රාවකයා නිරන්තරයෙන්ම සිහිපත් වෙන්න ඕනේ. උත්සුක වෙන්න ඕනේ. දැනගන්න ඕනේ. මගේ කයින් වචනයක් වරදක් වෙනවද? මගේ කයින් සත්ව ඝාතනයක් සත්ව හිරිහැරයක් වෙනවද? මගේ කයින් එහෙම නැත්තම් සොරකමක් වෙනවද නුදුන් දෙයක් ගන්නවද? ඒ වගේම කාම මිච්ඡාචාරයක් සිදු වෙනවද කියලා මේ තැනත්තා කයින් වෙන වැරදි පිළිබඳව හොඳ අවධානයකින් සිටින්න ඕන. ඊළඟට පින්නතුණු වචනය වචනයෙන් වෙන වැරද්ද තමයි බොරු කීම, කේලාම් කිරීම, පරුස වචන කිරීම, සම්පප්පලාප දෙදීම. මේකත් Taman දැනගන්න ඕන. හරියට සම්පප්පලාපයේ පින්නතුණි භයානකම දෙයක්. හිත වික්ෂිප්ත කරන දෙයක්. අතීතයට අනාගතයට රැක යන, රැගෙන යන දෙයක්. ඒ නිසා බොහෝ දෙනෙක් අතින් සිදුවෙන සම්පප්පලාපය සමහර විට මේ යෝගාවචරයන් අතරේ පවා පුංචි පුංචි සම්ප්‍රප්පලාප නිසා Tamange සිත වැටෙනවා. හිතන්නේ මං ධර්මයක් කතා කරන්නේ. නමුත් ඕපදූපයක් එතන සිද්ධ වෙන්නේ. වගේම වචී දුච්චරිතයේ වගේම පිණිසසි මනෝ දුච්චරිතයකුත් තියෙනවා. මනෝ දුෂ්චරිතය පිළිබඳව බුදුරජාන් වහන්සේ සඳහන් කරන්නේ කොහොමද? විෂම ලෝභයේ පින්නතුන එකක්. ව්‍යාපාදයේ එකක්. විෂම ලෝභයත් එකක් වින්නතුනි. මිච්ඡා දිට්ඨියත් එකක්. ඒ නිසා මේ මනෝ දුස්චරිතයේදී අපි සිත ආරක්ෂා කරගන්න ඕනේ. උත්සුක වෙන්න ඕනේ පින්නතුනි ඊටමත් වීරිය වඩන්න ඕනේ මෙතෙන්ටත් වීරිය බලය යොදන්න ඕනේ. తత్రාවසෝ ලෝභෝච පාපකෝ දැන් අපි කියනවා පින්නතුනි මොනවද මේ අපින් වෙන දේවල්. ලෝභයක් ඇති වෙනවා. දෝෂය නැමැති අපේ තරහාවක් ඇති වෙනවා. ක්‍රෝධය නැමැති ඊට වඩා බලවත් තරහක් ඇති වෙනවා. උපනාහය නැමැති බද්ධ වෛරයක් ඇති වෙනවා. මිනිස්සුනි මේවා සිටේ ඇති වෙන්නේ. ඒ නිසා අපි සිත ආරක්ෂා කරන්න ඕන. අකමැත්තක් කෙනකොටම අකමැත්ත නතර කරන්න ඕන යෝනිසෝ මනස්කාරයෙන් බලන්න ඕන. අකමැත්තට අපි ඉඩ දුන්නොත් ඒක දෝෂයක් වෙනවා, ද්වේෂය, ක්‍රෝධයක් වෙනවා. ක්‍රෝධය උපනාහය නැමැති බද්ධ වෛරයක් බවට පත් වෙනවා. මක්කෝච පාපකෝ මකු බව පින්නතුනි කෙලෙහි ගුණ නොදන්නකමත් අපේ පංසෙන් සිද්ධ වෙනවා මේ. කෙලෙහි ගුණ දැනගන්න ඕන හැම තිස්සෙම. ඊළඟට පලාසය. පලාසය කියලා කියන්නේ පින්නතුනි තමන් අනුන්නා සමාන කරලා සිතන්ට පටන් ගන්න. ඇයි එයාට වගේනේ මටත් තියෙනවනේ. එයා වගේනේ මමත් සිල් ගන්නවා. එයාට වගේ තමයි මටත් කියලා පලාසය ඇති කරගන්න. ඒකත් පාපී ධර්මයක්. ඉස්සා කියලා කියන්නේ පින්නතුනි ඊර්ෂ්‍යාව. අපේ సంతානයේ ඇති වෙන පාපකී අකුසලයේ දහමක්. එනා අපි ඊර්ෂ්‍යාව නතර කරගන්න ඕනේ. මච්චේරම්. මච්චේර කියලා කියන්නේ මසුරු බව. මච්චේර කියන්නේ පින්නතුනි තමන්ගේ දේ දෙන්න. කොහොමදවත් කැමති වෙන්නේ මසුරුයි. ඊළඟට මායාව තියෙනවා පින්නතුනි තමන්ගේ නැති ಗುಣ අඟවනවා. ඊළඟට තියෙනවා සාටෙය. තමාගේ අගුණ සංගවන. තම්බෝ වැඩි හිටියන්ට යටහත්කමක් නැහැ දැඩි බවක් පානවා. අවවාදයට නැමෙන්නේ නැහැ. ඊළඟට කියනවා පින්නතුනේ සාරම්භෝ. ඒ කියන්නේ පින්නතුනේ සාරම්භය කියන්නේ තමන්. තව කෙනෙක් යමක් කළොත් තමන් ඊට ඉහිලින් කරනවා. තවත් කෙනෙක් මිදුලාතු ගෑවොත් තමන් ඊට වැඩි කොටසක් අතු ගාලා පෙන්නනවා. හැම තිස්සෙම පින්නතුනි අනිත් කෙනාට වඩා වැඩියෙන් කරන්න උත්සාහ කරනවා නම් ඒක සාරම්භයි. ඊළඟට මානෙ අපි කවුරුත් දන්නවා මානෙ කියන එක. ඊළඟට අතිමානෙ තියෙනවා. මං එයාට වැඩිය උසස්. මට එයාට වැඩිය හැකියි කියලා අතිමානෙකුත් ඇති කරගන්න. මදෝ කියන්නේ පින්නතුනි පාපක ධර්මයක්. මදේ කියලා කියන්නේ තරුණ මදේ තියෙනවා. තරුණකම නිසා තියෙන මදේ. ඒ වගේම තියෙනවා නිරෝගී බව නිසාත් මදයක් ඇති වෙනවා. Tamange ශක්තිමත් භාවය ප්‍රඥාව මේ ආදී සෑම දෙයක් මලකන මදයක් ඇති කරගන්නවා. මත් ගතියක් පින්නතුරු මේක. ඒ නිසා මදය කියන එකත් හොඳ නෑ පාපකියා කුසලයේ තහම. ඊළඟට ප්‍රමාදය. ප්‍රමාදය කියන්නේ පින්නතුනි අපි හැම සෑම දිනම දන්නවා. අප්‍රමාදෝ අමතපදං. ප්‍රමාදෝ මච්චුනෝ පදං. ප්‍රමාදය මරණයට හේතුයි. මොකද නිතරම අපි මැරෙනවා සංසාරයේ නිසා මච්චුනෝ පදං. අප්‍රමාදෝ අමත බදං. අපි නිර්වාණය සාක්ෂාත් කරන අප්‍රමාදය නිසා. මේ අප්‍රමාදී පුද්ගලයා බාහුලිකා හෝති. බාහුලිකා හෝති. සාතලිකා ඔක්කමනේ පුබ්බංගමානි පයිවේකේ නික්කිත දුරා. ඔන්න පින්නතුනි කවුද මේ කාගෙනද මේ අපි කතා කරන්නේ? ප්‍රමාද වූ තැනැත්තා ගැන බාහුලිකා හෝති එයාට බොහෝම දේවල් තියෙනවා බහුලයි බඩු භාණ්ඩ වලින් පිරීලා කිසිම දෙයක් අඩුවක් නැහැ එයාට ඕනේ හැමදේම අල්පේච්ඡතාවයක් නැහැ නිසා පිරුණු ගතියක් තියෙන හැම තිස්සම සොයනවා ගොඩ ගහනවා නිසා බාහුලිකා හෝති වික්ෂුන් වහන්සේ නමක් නම් ප්‍රමාණයට වැඩිය සිවුරු තියාගන්නවා නම් කෝප්ප තියාගන්නවා නම් පිඟන් පාත්‍ර තියාගන්නවා නම් දකින දකින දේ ගැනත් ගොඩ ගසා ගන්නවා නම් බාහුලිකා හොත්. ඊළඟට කියනවා සාතලිකා. අපි ශාසනය සෑල්ලු කොට ගන්නවා. මොනවද මේ බුද්ධ ශාසනය? මේ කාලේ බෑ අපිට. පස්සේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් Tamange සීලය හරියට ආරක්ෂා කරන්නේ නැහැ. භාවනාව හරියට කරන්නේ නැහැ. ටිකක් කරනවා, විවේක ගන්නවා. වෙන වෙන දේවල් වල සාතලිකා. ඊළඟට කියන ඔක්කමනේ පුබ්බංගම ඔක්කොමනේ පුබ්බංගමා කියනකොට පින්නතුනි මෙතන නීවරණ ධර්ම වැඩිවීම පිණිස පෙරගමන් නරන් තියෙනවා. නීවරණමයි වඩන්නේ Taman දන්නේ නැහැ. මුළු කාලය තුරම අභිජ්ජා ව්‍යාපාද නැමැත්තම් කාමච්ඡන්දේ ව්‍යාපාද තීන මිද්දේ උද්දත්ත කුක්කුච්චේ නැමැති සිතේ විසුරුණු බව පසුතැවන බව අතීත අනාගතයේ මෙනෙහි කරමින් පසුතැවෙන බව විශේෂයෙන් අතීතයේ එවැගේම පින්නතුනි විචිකිච්ඡා සැකය මේ ආදී වශයෙන් ඔක්කමනේ පුබ්බංගමා කියන්නේ පින්නතුනි අපි සෑම විටම මේ නීවරණ වැඩිමේමයි යෙදිලා තියෙන්නේ අපි දන්නේ නැහැ ඊළඟට කියන්නේ මොකද්ද පයිවෙක්කේ නික්කිත දූරා උතුම් විවේකයේ බහා තැබූ බර ඇතුවයි වාසය කරන්නේ උතුම් විවේකයේ නැත්තම් පින්නතුනි අපි කවදාක්වත් නිවන් දකින්නේ. උතුම් විවේකයට යන්න නම් අපි නිතරම සීපත් වෙන්න ඕන. ඒ නිසා අපි සෑම සියලු දෙනාම මතක තියාගත යුතුයි කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය කියන මේ දුස්චරිත පිළිබඳව අපි ලැජ්ජාවෙන් තෝනේ. ඒ වගේම ඒවැ විපාකයේ සී කරලා අපි බය උපදවා ගන්න. ඒ නිසා කියනවා හිරි බලං, පොත්තප්ප බලං. ඊළඟට පින්නතුනේ තවත් එකක් තියෙනවා අපිට. කතමංච භික්කවේ සති බලං ඉද භික්කවේ අරිය ශාවකෝ සතිමා හෝති පරමේන නේපක්කේන සති නේපක්කේන සමන්නාගතු චිර ගතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා ඉති උච්චති භික්කවේ සති බලං මෙන්න මේක වැදගත් වෙනවා අපි සතිය පිළිබඳව අපි අහලා තියෙන්නේ බොහෝ විට මේ දැන් මේ මොහොතේ අප විසින් සිහියෙන් කටයුතු කරන්න ඕනේ කියන එක. සති සම්පජන්න සූත්‍රයේ ඒ පබ්බේ සඳහන් වෙන්නේ තමන් ඉරියව් හතර තුල යම් ක්‍රියාවක් කරනවද ඒ කරන සෑම ක්‍රියාවක් තුළම සිහියත් ඒ පිළිබඳ අවධානය නැමැති දැනීමක් තියෙන්න ඕන. ඒ නිසා අපි සිහියෙන්ම කරන්න ඕන. ඇහැට මැස්සෙක් කෙනකොට අපේ අත වන්නේනවා අපි දන්නේ නැහැ. ඒක සිහියෙන් නෙමෙයි කෙරෙන්නේ. නමුත් පින්නතුනි සිහියෙන් කරන්ට තරම් ශක්තියක් අපිට උපදවා ගන්නට පුළුවන්. අන්න එතනයි සති සම්පජාන්නේ තියෙන්නේ. ඒ නිසා මෙතන කියනවා සති බලය කුමක්ද? මෙහි කියන්නේ ඉදබික්කවේ අරිය ශාවකෝ සතිමා හෝති පරමේන සති නේපක්කේන සමන්නාගතු. සතිමා හෝති. ඔහු සිහියෙන් ඉන්නවා. පරමේන සති නේපක්කේන සමන්නාගතෝ උතුම් වූ සතියෙන් සහ නුවණින් සමන්නාගත නේපක්ක කියලා කියන්නේ පිටු නිපකෝ හොත් අපි ආලා තියෙනවානේ අර පළවෙනි ගාථාව විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා බුදුරජාන් වහන්සේගෙන් අහනවා කවුද කවුද තථාගතයන් වහන්සේ මේ ගැට ලියන්නේ අංචෝ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තමම් පුච්චපං තන්තම් ගෝතමම් පුච්චාමි කෝයිමං විජිතේ ජටං ඇතුළෙත් ගැට පිටතත් ගැට මේ ගැට ලියන්නේ කවුද කියලා අපි ගෝතමයන් වහන්සේගෙන් අහනවා කියලා. ඒ වෙලාවේ බුදුරයන් වහන්සේ දේශනා කරනවා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තන්ත පඤ්ඤංච භාවයන් ආතාපි නිකපෝ නිපකෝ බික්කෝ සෝයිමං විජිතේ ජටං ඒ කියන්නේ සීලේ පිටවු ශ්‍රාවකයා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ නුවණැති මේ මිනිස්යා සීලයේ පිහිටපු නුවණැති මිනිස්යා චිත්තංච පඤ්ඤංච භාවය. සිතත් නුවණත් වඩනවා. සිත කියලා කියන්නේ පින්තෝනි චිත්ත විසුද්ධිය කියලා කියන්නේ සමාධි. පඤ්ඤංච කියලා කියන්නේ විදර්ශනා ඥාන. චිත්තංච පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්කු. ආතාපි කියන්නේ මෙතන කෙලස්තාවන වැර ඇති. නිපකෝ කියන්නේ පාරිහාරී ප්‍රඥාවෙන් යුත් නිපකෝ බික්කු සෝයිමං විජිතේ ජටා. අන්න ඒ තැනැත්තා මෙන්න මේ ජටා කියන මේ ගැටන ලේනවා. නිවන් දකින්න. නිසා මේ නිපක කියන වචනය මේ ධාතාවේ සඳහන් වෙනවා. පරමේන පරමේන සති නේපක් කියන සමන්නාගතෝ චිර කතම්පි චිර බාහිතම්පි සරිතා අනුස්සරිතා. උතුම් වූ එහෙම නැත්නම් උසස් වූ සතියෙන් සහ නුවණින් යුතු සමන්නාගත වූ මේ තැනැත්තා පෙර කරන දඬ ඈත කරන ලද ඈතදී කියන ලද දේ සිහි කරනවා නැවත නැවත සිහි කරනවා. එතකොට සරිතා අනුස්සරිතා කියන්නේ පින්නතුනි මේ නුවණ ඇති ස්තනත්තා නේපක්කෝ. නේපක්ක කියලා කියන්නේ පාරිහාරීය ප්‍රඥාවට. අපි උත්පදිනකොට අපිට ಜಾති ප්‍රඥාව තියෙනවා. ප්‍රතිසඤ්ඤ විඥානගතව තියෙන ಜಾති ප්‍රඥාව. යම් කුසලයකින් අපි පරලොව සපත් වෙලා මෙතෙන්ට පැමිණුණාද? අන්නේ ප්‍රතිසන්දිය ගෙන දුන් යම් කුසලයක් තියනවාද? ඒකෙන් අපිට ලබා දෙනවා නම් යම් නුවණක්. ඒට කියනවා ಜಾති ප්‍රඥාව කියලා. නමුත් පින්නතුනි අප උපන්දා පටන් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ඇසුරින් සමාජයෙන් දම දෙමෝපිය ආදීන්ගෙන් ඇසුරු කරන්නන්ගෙන් අවට පරිසරයෙන් අපි යම්කිසි නුවණක් ලබා ගන්නවා නම් අන්න ඒකට කියනවා නිපකයි කියලා. ඒ නේපක්ඛ කියන්නේ ඒකටයි. ඒ නිසා මේකට අපි සඳහන් කරන්නේ පාරිහාරීය ප්‍රඥාව. ඒ නැත්තම් තන්ත්‍ර සුසුනුවන්. කොහොමද මේ වෙලාවේ කටයුත්තේ? මේ වෙලාව කුමකටද හොඳ? අන්න ඒ ආදී වශයෙන් සලකන්න ඕනේ. මේ මේ දේ හොඳයි, මේ මේ දේ මේ වෙලාවට නරකයි කියලා දැනගන්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් ඒ තැනට්ටාට මේ නිපක කියන ඥානය තියෙනවා. ඊළඟට තමයි චන්න විපස්සනා ඥානය තියෙන්නේ. විපස්සනා ඥාණයෙන් තමයි අපි නිවන් දකින්නේ. ඒ නිසා චිර කතම්පි චිර භාසිතම්පි මේ නුවණ කුමක් පිණිසද? එකක් තමයි පින්නතුනේ අපිට තියෙනවා සතිය පවත්වන්න ඕනේ. අපි භාවනා අරමුණක් කරගෙන මේ මොහොතේ අපි සතියෙන් කාලය ගත කරනවා. නමුත් පින්නතුනේ කාලය ගත කරන්නට අපිට නිකම් බෑ. භාවනා යෝගියා තමන් ඒ ඒ වෙලාවට මුහුණ දෙන දෙයට අනුරූපව කොහොමද කටයුත්තේ කළා ෂණිකව තීරණ ගන්න ඕන. නිකාම දැස පියාගෙන ආස්වාස ප්‍රස්වාස දිහා බලාගෙන උන්නට නිවන් දකින්න බෑ. නිකාම්ම දැස පියාගෙන කයට සිත නමාගෙන උන්නට නිවන් දකින්න බෑ. ඒ නිසා මේ යෝගාවචරය විසින් ඒ ඒ කර්මස්ථානයට අනුව කළ යුතු දේ අසාගෙන දැනගෙන ධාරණය කරගෙන තියෙන්න ඕන ඒවා ඒ ඒ වෙලාවට පින්නතුනි සිහිපත් කරන්න ඕනේ. නැවත නැවත සිහිපත් කරන්න. මෙන්න මේ විදිහට චිර කතම්පි කල් නැතු ඈතදී කියන ලද කරන ලද ඒ වගේම භාසිතම්පි කියන ලද මෙන්න මේ දේවල් පින්නතුනේ අපිට තියෙන්න ඕනේ. ඒ නිසා අපි ධර්මයක් ශ්‍රවණය කළා නම් කතම්පි අපි ඒක හොඳින් ධාරණය කරගෙන ඉන්න ඕනේ. අපි ඒක සීපත් කරන්න ඕනේ. කර්මස්ථානයකට යොමු වෙන වෙලාවට ඒ කර්මස්ථානයේ ඉන්න අවස්ථාව සලකලා මේ වෙලාව කොහොමද කොහොමද කරන්න ඕනේ කියලා දැනගන්න ඕනේ. එහෙම නැත්නම් පින්නතුනි යෝගාවචරය අන්දමන්ද වෙනවා. පමණක් නෙවෙයි Tamanට ලැබිච්ච වාසනාව නැති කරගන්නවා. නිසා නැත්නම් සෑම විටම කල්යාණ මිත්‍රයන් වහන්සේගේ නැත්නම් සත්පුරුෂයාගේ දොරකඩ හිටගෙන ඉන්න ඕනේ. ඒ ඒ අවස්ථාවට කළ යුත්තේ කුමක්ද කියලා අහගන්න. ඒ නිසා මේ සති බලය තියෙන්න ඕනේ යෝගාවචරයට. සති බලයෙන් හීන තනත්තාට නිවන් දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනේ අප විසින් කර්මස්ථාන පිළිබඳව දැනීමක් ඇති කරගන්නටත් ඕනේ. ඒ කරන කර්මස්ථානය කොමක්ද කියලා දැනගෙන බුදුරජාණන් වහන්සේගෙන් සමුගෙන ඒ මත්තත්තන් තමන්ගේ ආචාර්යයන් වහන්සේලාගෙන් සමුගෙන එදා ඈත අතීතයේදී සංඝයා වහන්සේලා යෝගාවචරයන් කැලෑවට ගියා නැත්තම් ශුන්‍යාගාර හොයාගෙන ගියා සුළු කලකින් ධර්ම අවබෝධය ලබාගෙන ආපසු පැමුණා පින්නතුනි තූෂ්ණිම් භූතව තම තමන් විසින් අර මිත බාණී කියනවා වගේ තමන් කතා නොකර තනියම ඉඳගෙන මිතාචාර මිතාහාර මිත බහණී කියලා තියෙනවා පින්නතුනි. අඩුවෙන් ප්‍රමාණයට ආහාර අරගෙන ප්‍රමාණයට කටයුතු කරමින් ප්‍රමාණයට පින්නතුනි මේ සියල්ල කටයුතු කරන නිස්සබ්දව ඉඳලා මිත ආහාර මිත බාණී කතා කරන්නේ බොහොම අල්පව. අපි වගේ නිතර කතා කරන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ විදිහට තමන් වීරිය වඩන්නත් ඕනේ සතිය වඩන්න ඕනේ මේ සතිය පවත්පත්දී වර්තමාන වශයෙන් අරමුණේ සිත පිහිටුවා ගැනීම නැති ගෝචර සම්පජඤ්ඤයක් ගෝචරයේ තියෙන නුවණත් සිහියත් වඩන්ට මෙන්න මේ සතිබලය අවශ්‍යයි ඒ නිසා අතීතයේදී අපි ඉගෙනගත් දේ මතක තියෙන්න ඕනේ අතීතයේ අපිට කොයි විදිහටද මේ සමාධියේ දාමම් වැඩිවේ මේ වෙලාවේ මට ද්වේෂයක් මතුවලා තියෙනවා මා මේ වෙලාවේ මෛත්‍රියට හිත නැමුරු කළ යුතුද එහෙනම් මෛත්‍රිය කොහොමද කරන්නේ මා කුමන ඥානයකට දෙදා සම වැදුනේ. දැන් මේ සමාධියට සමාදින්නේ කොහොමද? මෙන්න මේවා සිහි කර ගන්න ඕනේ පින්නතුනි. ඒ නිසා මේ වෙලාවේ ද්වේෂයක් ඇති වෙලා තියෙනවා නම් මෛත්‍රියට රාග චේතනාවක් කාම ඡන්දයක් තියෙනවා නම් පින්නතුනි වෙනත් අසුබ භාවනාවකටත් සිටියම කරන්ට නම් ඒ ඉගෙනගත්තු දේ එදා කළ දේ ඔබ එදා සමාපatti ලැබුවා නම් ඒ ලබාපු සමාපත්තිය කුමාරීට සමවැදී යුතුයි මෙන්න මේවා දැනගෙන කරන්න. මේ නිසා තමයි සති බලයක් තිබිය යුත්තේ. ඊළඟ කාරණේ කියනවා පින්නතුනි කතමංච බික්කවේ සමාධි බලං. ඉදබික්කවේ අරිය ශාවකෝ විවිච්ඡේ කාමේ විවිච්ඡා කුසලේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං පටමඥානං උපසම්පජ්ජ විහෙරත. මෙතන කියන්නේ පින්නතුනි සමාධි බලය ගැන බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ සඳහන් කරන්නේ කොහොමද? ඉද බික්කවේ ආර්ය ශාවකෝ ආර්ය ශ්‍රාවකයා විවිච්ඡේව කාමේ විවිච්ඡ කුසලේ ධම්මේ අකුසලයන්ගෙන් කාමයන්ගෙන් වෙන්බම අකුසලයන්ගෙන් වෙන්බම අකුසලේ ධම්මේ සවිතක්කං සවිචාරම් විචාක්ක විචාර සහිත ප්‍රීති සුඛේ කරකටය මේ විවේකයෙන් උපන්නව ප්‍රථම ධානයෙන් පැමිණ වාසය කරයි විතක්ක විචාරාණං රූප සමාජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්කං අවිචාරං සමාධිතං ဒုတိ ය ඥානං උපසම්පජ්ජ වේර ඊළඟට කියනවා මේ විතක්ක ਵਿਚාර නැති ඒවා ඉක්මවාගිය විවේකයෙන් උපන්නා වූ ඒ සමාධියෙන් නිපදනා වූ මේ සමාපත්තියට සමාදිනවා සතෝ කුමක්ද මේ කියන්නේ අජ්ජත්තං සම්පසාදනං තමාගේ අධ්‍යාත්මය සම්පහන්සනය කරන සංසිඳවන විතක් එතකොට අවිතක්කං අවිචාරං විතක්ක ਵਿਚාර නැති අජ්ජත්තේ සංසිඳව අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදිපාවං එතකොට සිතේ ඒකාග්‍රතාවය ඇති කරන මේ සමාධියෙන් උපන් ဒုတိ ය ඥාණයට පැමිණ වාසය කරනවා ප්‍රීතියාච විරාගා උපෙක්ඛ කෝච විහෙරති සතෝ සම්පජන්නෝ කායන සුඛංච කායන පටිසංවේදේති යං අරියා චික්කන්ති යන්තං අරියා චික්කන්ති උපෙක්ඛ කෝ සතිමාසුක විහාරේති ප්‍රත්‍යඥානෝප සම්පජ්ජ විහෙරති. මෙතෙන්දි කියන්නේ බුදුරයන් වහන්සේ වර්ණනාවක් කරන්නේ. ආර්යයන් වහන්සේලා විසින් යම් සමාධියක් වර්ණනා කරන ලදද අන්න ඒ සමාධිය ලබා ගන්නවා ප්‍රීතියාච විරාගා ප්‍රීතිය නැත් උපේක්ඛකෝච විහෙරති උපාක්ෂාවෙන් වාසය කරන උපේක්ඛකෝච වේ සතෝ සම්පජාන්නෝ සුකංච කායේන පටිසම්වේදේති සතියෙන් සහ නුවණින් කයෙන් සුඛයක්ද විඳින. සුකංච කායන පටිසංවේදේති. යං අරියා චික්කන්ති. ඒ කියන්නේ යන්තං අරියා චික්කන්ති කියන්නේ ආර්යයන් වහන්සලා විසින් යමක් ප්‍රශංසා කරනවාද සමාධියක් ඇටියෙට. තන් තතියඥානං අන්නේ තුන්වෙනි ඥානෙට පැමිණ වාසය කරනවා. හතරවෙනිව කියනවා සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛං සති පාරිසුද්ධෙන් චතුත්ථ ධානං උපසම්පජ්ජ වේරති අයං උච්චේජ භික්කවේ සමාධි බලං මෙන්න මේ ප්‍රථම ද්විතිය තතිය චතුත්ථ ධාන වශයෙන් සමාධියට සමවැදිලා යම්කිසි කෙනෙක් වාසය කරනවා නම් මෙන්න මේක තමයි පින්නතින් නැවත නැවත ඔබ සමාපත්තිය වලට සමවදිනවා නම් මෙන්න මේකට කියනවා සමාධි බලය කියලා. අද මේ සමාධි කියන එකත් සමාපatti කියන එකත් පිළිබඳව නොයෙකුත් මත ඇති කරගෙන තියෙනවා. සමහරු කියනවා මේ සමාපත්තිය තිබුණේ අබුද්ධෝත්පාද කාලයේ තියෙන සමාපත්තිය බුදුරජාන් වහන්සේට තිබුණේ ඥානය කියලා. ඥානයට සමවැදීම සමාපත්තිය කියනවා. සමවදිනකොට සමාපatti කුසලෝ හෝති කියන සමාධියට සමවැදීමේ දක්ෂකමට කියනවා සමාපatti කුසලෝ හෝති කියලා. ඊළඟට පින්වත්නි බුදුරයන් වහන්සේ සඳහන් කරනවා කතමංච බික්වේ පඤ්ඤා බලං. ඊළඟට පඤ්ඤා බලය ගැන කතා කරනවා. ඉදවික්කේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති. උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්කේ ගාමිනියා. මෙන්න මේක වැදගත්. පඤ්ඤා බලය මේක වලේ පිළිබඳව කතා කරද්දී බුදුරජාන් වහන්සේ කුමක්ද කියන්නේ? අරිය ශ්‍රාවකයා පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය උද්‍යත්තගාමී කියන්නේ උද්‍යබ්බ්‍ය ඥාණයෙන් සමන්නාගත වෙලා තියෙනවා. පඤ්ඤාය සමන්නාගත. උදේවය ඇතිවීම නැතිවීම පිළිබඳ ප්‍රඥාවෙන් යුතුව එය දකිමින් වාසය කර. නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනිය. මේ නිර්වේදයේ එහෙම නැත්නම් නිබ්බිදාව කල කිරවීම ඇසුරු කරන දුක්ඛක්ඛය ගාමිනිය දුක්ෂය කරන්නා වූ මෙන්න මේ උද්‍යප්පේ ඥාන පිළිබඳවයි මේ බුදුරයන් වහන්සේ කතා කරන්නේ. මේ යථාභූත ඥානය පිළිබඳව සූත්‍රයක සඳහන් කරනවා බුදුරයන් වහන්සේ. සමාධිය කුමක් පිණිසද? සමාධිය යථාභූත ඥාන දර්ශනයේ පිණිසයි. යථාභූත ඥාන දර්ශනයේ කුමක් පිණිසද? නිබ්බිදා විරාගයේ පිණිසයි. කලකිරීම සහ අතහැරීම නැත්තම් ඈත් වීම පිණිසයි. නිබ්බිදා විරාගයේ කුමක් මිනිසද විමුක්ති ඥාන දර්ශනයේ පිණිසයි. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ රහත් බව. එහෙමනම් පින්නතුනි මේ උද්‍යප්පේ ඥානය පිළිබඳව බුදුරජාන් වහන්සේගේ අදහසක් තියෙනවා. යතහ භූත ඥාන දස්සනාන්ති තරුණ විපස්සනා මේ යතහ භූත ඥාන දර්ශනය කියන්නේ තරුණ විපස්සනා උද්‍යප්පේ ඥානසේතං අදිවචන. මේ උද්‍යප්පේ ඥානයට තමයි මේ ඥාන යථාභූත ඥාන දර්ශනය කියන්නේ. එහෙමනම් ඥාන දර්ශනයේ තියෙන ඕන උද්‍යප්පය ඥානයේ ඇති කෙනාට තමයි පින්නතුනි යථාභූත ඥාන දර්ශනය තියෙන්නේ. යථාභූත ඥාන දස්සනන්ති තරුණ විපස්සනා උද්‍යප්පේ ඥානස්සේ තං අදිවචන. මේ උද්‍යප්පේ ඥානයේට කියන වචනයක් අදිවචනයක්. ඒ නිසා පින්නතුනි අපි හොඳට කල්පනා කරන්න ඕනේ. එතකොට කියනවා බුදුරජාන් වහන්සේ ගත මංච වික්කවේ පඤ්ඤා බලං ඉද වික්කවේ අරිය ශාවකෝ පඤ්ඤවා හෝති උද්‍යබ්බේ ගාමිනියා පඤ්ඤාය. එහෙනම් උද්‍යබ්බේ ඥාණයෙන් සමන්නාගත වෙලාවත් ඉන්නවා නම් කෙනෙක්. එයාට තියෙනවා ප්‍රඥා බලය. සමන්නාගතෝ අරියාය නිබ්බේධිකායස් සම්මා දුක්ඛක්ඛේ ගාමිනියා. ඒ වගේට පින්නෝන ආර්ය නිබ්බේධිකාව නිබ්බිතාව මං කිව්වා සමාධියෙන් කුමක්ද වෙන්නේ? සමාධිය නිසා යථාභූත ඥාන දර්ශනය ඇති වෙන්නේ. යථාභූත ඥාන දර්ශනය නිසා තමයි නිබ්බේධිකාව ඇති වෙන්නේ. මෙතන කියනවා උද්‍යප්පේ ඥානං උද්‍යප්පේ ඥානය කුමක් පිණිසද? නිබ්බේධයේ පිණිස දුක්ඛක්ඛය පිණිසයි. එහෙමනම් පින්නතුනේ අපේ සින් මේ සංඥා බලය වඩා ගන්න නම් අපි මේ උද්‍යප්පේ ඥානය අපිට ඇති කර ගන්න ඕනේ. උද්‍යප්පේ ඥානය නිකම්ම ඇති වෙන්නේ නැහැ. උද්‍යප්පේ ඥානය ඇති වෙන්න නම් අපි දකින්න ඕනේ පින්නතුනේ මේ ශරීරයේ තියෙන පරමාණු කෝෂයෙන් පවතින මේ රූප වල ඇතිවීම නැතිවීම මේ රූප වල ඇතිවීම නැතිවීම වගේ මේ රූප නිසා හටගන්න විඥානය සහ සංස්කාර නැමැති සිතුවිලි චෛතසික මේවා ඇතිවීමත් නැතිවීමත් අපි දැනගන්න ඕනේ එතකොට මේවායේ ඇතිවීම නැතිවීම දැනගන්න නම් පින්නතුනේ මේවා දකින්න ඕනේ මේවා දකින්න නම් පින්නතුනේ මේ ශරීරය විනිවිද දකින්න විනිවිද දකින්න නම් පින්නතුනේ අපිට තියෙන්න ඕනේ ප්‍රඥා ඇස චක්කුන් උදපාදි ඥානං උදපාදි ඥානයේ උපදපාදී වෙන්න නම් උපදින්න නම් චක්කුව උපදින්න ඕනේ චක්කුව උපදින්න නම් අපිට සමාධියක් ඕනේ සමාධි ආලෝකයේ නිසා පින්නතුනේ අපිට පුළුවන් වෙනවා මේ විනිවිද දකින්න ඒ නිසායි බුදුරජාන් වහන්සේ මේ සඳහන් කළේ සමාධි බලන් කුමක් විනිස්සද විවිච්ඡේව කාමයේ විවිච්ඡ කුසලේ ධම්මේ කාමයන් වෙන්න අකුසල දහම් වින්නේ වෙන්නම වින්නතුනේ මෙන්න මේ සමාධියට ඔබ යනකොට මේ තිහෙත් අපි සඳහන් කළා ලාභ විෂම ලෝභයේ ඉඳලා අපි කොච්චර දේවල් කිව්වද සිතේ ඇති වෙන අකුසල දහම් අපි කිව්වා කයින් වචනේ සිදුවෙන අකුසල දහම් කිව්වා විශේෂයෙන්ම මනසේ ඇති වෙන සීල අකුසල දහම් වගේම නීවරණ ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ පින්නතුනි සමාධිය තුලින්. ඒ නිසා අප විසින් ප්‍රධාන වශයෙන්ම සමාධියට අපි සිත නඹුරු කරන්න ඕන. බුදුරජාන් වහන්සේ දේශනා කළේ සද්ධා බලෙන් ආරම්භ කරලා වඤ්ඤා බලයෙන් නිම කරන්න පිළිවෙත. ඒ නිසා අපිට මේ ධර්ම දේශනාවට අනුව මේ විදියට මේ හතක් ආකාරයෙන් සඳහන් කළා වූ මේ බල හත වඩාගෙන මේ જાතියේදීම හෝ Taman කැමති හැකි අවස්ථාවක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර උතුම් නිවනින් සැනසෙට මේ ධර්මයේ හේතු වේවා වාසනාව වේවා අද නෑ ප්‍රශ්නේ නේද හොඳයි හිත තුල දෙදෙනෙකුගේ දෙබසක් ආකාරයට ඇහෙනවා. මේ මනස සහ මොළයද නැතිනම් ප්‍රඥාව සහ සිත අතරවන් දෙබසක්ද එකක්වත් නෙමෙයි. භාවනා කරනකොට සමහර අයට මෙහෙම සද්ද ඇහෙනවා. සමහර අය කතා කරනවා වගේ ඇහෙනවා. Tamanට පිටේ ඉඳලා කතා කරනවා වගේ ඇහෙනවා. ඒ වගේම අභ්‍යන්තරයෙන් උස්සද්ද ඇහෙනවා. ඒවා එකක්වත් අපි සැලකිය යුතු නෑ. අර සමාධි මිනිවිද වශයෙන් රූප පේනවා වගේම නොයෙකුත් ශබ්ද ඇහෙනවා. සමහර වෙලාවට අපි කතා කරපු දෙයක් එහෙම නැත්නම් අපිට කලින් ඇහිච්ච දෙයක් මේ సంతානේ භවංගෙන් ෂණිකව මතුවෙනවා. මතු පිටට හිතක් වශයෙන් පහළ වෙනවා. අපි දැන් යමක් හිතන්නේ. අපි යමක් කල්පනා කරනකොට අපිට සිතුවිලි ගලන්නේ. මේ විදිහට එන සිත ඒ ශබ්දය, ඒ ප්‍රකෘති ශබ්දයේම විදිහට සමාධිය නිසා ඇහෙනවා. එනිසා ඊටාම කුඩාම දේ ශරීරයට දැනෙනවා වගේම ශබ්දත් ඇහෙනවා, සමහර විට රස දැනෙනවා, සුවඳ දැනෙනවා. ඔය කෝකත් අරමුණ එකක්වත් ගණන් ගත යුතු නැහැ. භාවනා කරගෙන යන විට මගේ අත් දෙකෙහි වැලමිටේ සිට ඇඟිලි දක්වා කොටස නැති ලෙසක් දැනුනි. ඔව්. අරමුණට හොඳට கிඳා බසිනවා නම් සිත භාවනා අරමුණේ ස්තම්පත් වෙනවා නම් අරමුණ සියුම් වෙනවා නම් ඒ වෙලාවට ශරීරය නොදෙන යනවා. ශරීරයේ මේ කොටසක් නෙමේ සමහර වෙලාවට හොඳින් සමාධිය આવොත් මුළු ශරීරෙමත් නැති වෙයි. බය වෙන්න දෙයක් නැහැ. අතේ සහ පිටේ මස්කුලි නලියන්නාසේ අවස්ථා දෙක තුනකදී දැනුනි. ඔව්. සමහර වෙලාවට මේ මස්කුලි නලියන ස්වභාවයක් තියෙන්නේ ප්‍රීති ස්වභාවයක් නිසා ප්‍රීති එක්තරා අවස්ථාවක් තමයි ඊටාම ලාමක අවස්ථාවක් තමයි කිති කැවීම. ශරීරයේ තුල යම් යම් සංවේදිතා සුවදායක සංවේදිතා ගමන් කිරීම. තනින් තන මතුවීම. ඒ වගේම සමහර වෙලාවට ඇත්ත වශයෙන්ම මස් නලියන අවස්ථා තියෙනවා සැබවින්මත් කුඩා කුඩා විදියට. මේ එකක්වත් ගණන්ගත යුතු නැහැ මොකද භාවනා යෝගියාට මේවා සිදු වෙනවා. ඇස්පියා සිටියේදී එක්ෂණයකින් නළලේ මැද ඉහළින් ආලෝකයක් ඇති වී නැති වී. ඒක එහෙම තමයි. අරමුණේ හොඳට හිත පිටලා තියෙනවා නම් ආලෝක පහළ වෙනවා මුලදි විටින් විට තනින් තනින් ඒක ස්වභාවයක්. ඒවා පවතින්නේ නැහැ. සමහරට එහාට මෙහාට චලනය වෙමිත් තියෙනවා. නැත්තම් ඇති වෙලා නැති වෙලා යනවා. ඉන්පසු දිනකදී එලියක්සේ ඇසට ඉහළ සිට විදුලි පන්දමක එලියක්සේ ඇති වී නැති වී. ඔව් විදුලි පන්දමක එලියක් වගේ ඇති වෙලා නැති වෙනවා පමණක් නෙවෙයි. මහා තද බල එලියක් විදියටත් ඔය විදුලි පන්දම් එළියේ එන්න පුළුවන්. ඇවිල්ලා තමන්ගේ හිස උඩින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ එළිය මගක් දුරට ඇවිල්ලා විහිදිලා මුළු ප්‍රදේශයේම තමන්ගේ సంతානය ආලෝකමත් කරන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය දේවල් හැබැයි භාවනාවේ දියුණුවට ලැබෙන නිමිති තමයි මේ. ඒ නිසා තව තවත් අරමුණේම ඉන්න ඕනේ. මේ දකින දේවල් දිහා නොබලා අරමුණේ ඉන්න ඕනේ. මේ වෙලාව වෙනකොට ආනාපානයේ බොහොම සියුම් වෙලා ඇති. ආනාපානයේ සියුම් වූ නිසා හිත පිට යන්නේ නැති නිසා තමයි සමාධි නිමිති පහළ වෙන්නේ. ඒ පහළ වෙන අවස්ථාවට ඒවා දෙස බලන්ට සුදුසු නැහැ. බැලීමට ගියොත් සමාධිය නැති වෙනවා අරමුණ ගිලිහෙනවා. ඒ නිසා භාවනාවෙන් පිරිහෙනවා. සමේ විදියටම නිශ්ශබ්දව තව තවත් භාවනාවේ යෙදී යුතුයි. එපමණයි. හොඳයි ප්‍රශ්න නැහැ. බොහොම හොඳයි. 5 10. එන අපි නිම කරමු නේද? අවසරයි සම්මාත. අපි සමාධියක් වඩලා ඊට පස්සේ විපස්සනා වඩනවාදම ක්‍රම දෙකක් තුනක් ගැන කියවෙනවානේ. විපස්සනා සමත පූර්ණංග විපස්සනා විපස්සනා පූර්ණංග සමතය. ඒ වගේ දැන් අපි බොහෝ වෙලාවට වඩාගෙන යන්නේ විපස්සනා පැත්තෙන් ඉස්සර වෙනවා වගේ පේනවා. ඒ නිසා අපේ මග නිවැරදි කරගන්න පිළිබඳ හරි අපේ ඒ ගමන හරිද කියන පිළිබඳ වාසියකේ උපදේශක්. විපස්සනාවටයි අපි යන්නේ කියලා කියන්නේ. කොහොමද ඒ කියන්නේ? මොකක්ද අරමුණ? ඒ කියන්නේ ආනාපාන සතියේ ආකාර සතහන් බලනවාද? එහෙම කරනවා. හැපීම බලනවාද? එහෙම කරනවා. එහෙමනම් ඒක විපස්සනා තමයි. එතකොට ඔය තුලින් ධාතු ලක්ෂණ පහළ වෙනවා. ඉතින් ඒවා දිශටම හිත යොමු කරගෙන Tamanට ඒවා හොඳින් ප්‍රකට වෙනවනම් දැන් ප්‍රකට වෙන්නේ ආනාපානයේ විතරද මුළු ශරීරේම? ආනාපානය ඇසුරු කරගෙනද ඔය ධාතු ලක්ෂණ පහළ වෙන්නේ ශරීරේ පුරාමයි. ආනාපානය අසු කරගෙන ශරීරයේ සමහර තැන්වල ආනාපානයෙන් අතරේ මතුවේ. ඔව්. ඉතින් වඩා හොඳ නම් ආනාපානයම හිත යොමු කරගෙන ඉන්නවා. එතනින් මතුවෙන එක බලනවා. ඒ මතුවෙන එක ශරීරයේ පුරාම දැනෙනවා නම් ඒක ඉතාම වැදගත්. හැබැයි හිත හරව හරව බලන් යනකොට සමාධිය වැටෙනවා. ඒ නිසා හරවන්නේ නැතුව මෙතනම හිත තියාගෙන ඉන්නවා. යමක් දැනුණොත් ඒක දැනෙනවා ඒක ප්‍රකට වෙනවා නම් හිත ගන්නවා නම් හිතෙන්ට ඒක දැනගන්නවා එහෙම නැත්නම් හිත හිතුව අරන් නැතුව මෙතනම ඉන්නවා. මෙච්චරයි. ඒක විපස්සනා. අවසරයි ස්වාමීන් වහන්සේ මම ආනාපාන සති භාවනාව ධාතු ලක්ෂණ දකිමින් ඉන්නවා. ඒකට අද අද භාවනාවේදී මට ඒ ධාතු ලක්ෂණ ඊ타ත්ම සියුම් විදියට බිඳි බිඳි යෑමක් ආශ්වාසයේදී දැනුණා. ඒකම මට දැනුණා ඒ මගේ හිතත් බිඳි බිඳි බිඳි බිඳි යන බවක් ඒ ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් පොඩි උපදෙස් බිඳි බිඳි යනවා පවතින්නේ නැහැ කැඩෙනවා කැඩෙනවා විනාශ වෙනවා ඉතින් බය හිතෙනවද නැහැ තමන් බය වුන්නේ නැත් බය වෙයි ටිකක් යනකොට බය වුණොත් උද්‍යප්පේ <laughs> ඥානය කියන්නේ ඇතිවීම නැතිවීම ඉතින් උද්‍යප්පේ ඥානය ඔය දැන් කැඩෙනවා නම් ඇති වෙලාද කැඩෙනවා පේන්නේ කැඩෙනවා විතරද පේන්නේ. ඇති වෙලා කැඩෙනවා. يعني සියුම් වෙවි බිනි බිනි. හැබැයි මොකුත් හිතන්නේ නැතුව ඒ ඇතිවීම නැතිවීම කියලා අනිච්චයි මේක දුකයි ඒවා හිතන්නේ නැතුව වෙන දේ දිහා බලාගෙන ඉන්න. එතකොට සමහර වෙලාවට ඔය ඇතිවීම නැතිවීම වේගවත් වෙනකොට අනිච්ච දුක්ඛ අනාත්ම පේන්න පුළුවන්. මොකද ඇතිවීම වැටීම වේගවත් වෙනකොට අනිච්චයි කියලා දැනෙන්න පුළුවන්. හැබැයි හිතන්න එපා. ඉබේ දැනුණොත් තේරුම් ගන්නවා. දුකක් දැනුණොත් ඕවා වේගෙන් වේගෙන් වෙනකොට යම් ස්පීඩාවක් දැනෙනොත් ඒක දුක බව දැනගන්න. ඒකට අනාත්මය ඉබේට වැටහෙනවා. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ම සම්මර්ෂණ අවස්ථාවේදී පේනවා. හැබැයි යෝග උද්‍යප්පේ කියලා කියන ඔක වේගවත්ව ඔවා මුකුත් නැතුව ඔය ඔක්කොම ඇතිවීම නැතිවීම තුලමයි තියෙන්නේ සම්මර්ෂණේ තියෙන්නේත් ඒක තුල උද්‍යප්පේ කියන්නේත් ඒක නමුත් අවස්ථා දෙකක් ඊට පස්සේ තමයි බංග සහ බය ඒක ඉතින් පස්සේ අහගන්න දැනට ඕම හොඳයි හොඳට අවධානයෙන් කරගෙන ඉන්න හරි එහෙනම් 5යි 9යි වෙලාව අපිට ඉතින් සමුගන්න වෙලාව ඇවිත් තියෙනවා ඕම හොඳයි එළියේ පහළියේ තියෙන වෙලාව යන්න පුළුවන්.